දහතුන් වැනි සංශෝධනයෙන් පොලිස් බලතල දීමෙන් සිදුවන්නේ රට නැවත වරක් ආයුධ සම්පන්නද්ද පිරිස් විසින් යුද්ධයකට යෑමට අනුබල දීමයි. එය මෝඩි මහතා කරන ලද බුද්ධිමත් ප්‍රකාශයක් වශයෙන් කිසිසේත්ම සැලකීමට නොහැකි අතර මෙවැනි ක්‍රියාමාර්ගවලට ආණ්ඩුව යම්කිසි අභිලාෂයක් දක්වනවා නම් අනිවාර්යයෙන්ම ජනතාවගෙන් ප්‍රතිචාරයක් ලැබෙනවා ඊළඟ මහා මැතිවරණයේදී අප කිසිවිටක කිසිම බලවතෙක් සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා පැවැත්තුවත් එය සුහද වුවත් අපගේ රටේ යහපතට රටේ අනාගතයේ දරුවන්ට වාසිදායක වන පියවරක මිස ඉන්දියාව කියන ක්‍රමයට නටන්න ගියහොත් අපි වැටිච්ච වලේ තවදුරටත් නැවත වරක් වැටීමද සිදු වෙනවා